තිරුවන් සරණයි ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතාවය ලබා දුන් ගාමිණී මිරින්නගේ 11 වෙනි මැදිරියේ ධර්මශාලා බවට පත් කරගනිමින් මේ මොහොතේදී ගෞරවනීය දේශකයන් වහන්සේ වැඩම කොට ධර්මාසනයේ වඩා හිඳුවා සූදානම් විසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවේ කටයුතු ආරම්භ කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලී ගරුලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ Thank you. නොවාසූ දහසක් ධර්මස්කන්ධය උ කලී උතුම් වූ දහම් ගුණ අනන්තයි අප්‍රමාණයි ධර්මේ නම් කුමක්ද සැබවින්ම අපි දහම් සරණ යන්නේ කෙසේදයි පහදා දෙන්නට වන්දනීය ආරාධනය සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං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 මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං තීති සාදු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි ජාතික ගුවන් විදුලිය ඔස්සේ මේ වෙසක් සතිය තුල විකාශනය වන විශේෂ ධර්ම දේශනා පින්කම් මාලාවෙහි තවත් ධර්ම දානමය පින්කමකටයි දැන් ඔබ අපි සම්බන්ධ වෙන්නේ ලංකාවාසී බෞද්ධ ජනතාව වගේම ලෝකවාසී බොහෝ බොදු නොබඳු ජනතාව මේ කාලය තුල නොඑක් ආකාරයේ ආමිස ප්‍රතිපත්ති පූජාමය පින්කම්වල නිරත වෙනවා. අපේ රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන රුදුරු කොරෝනා ව්‍යසනය නිසා මා හිතන්නේ වෙනදා වගේ බලාපොරොත්තු ආයුධින් දෙසක් සමරන්නට යම් යම් ප්‍රායෝගික අපහසුතා කීපයක් ගොඩනැගුණා. නමුත් මා හිතන්නේ පින්වත් විශාල පිරිසක් Tamange නිවස පන්සලක් බවට පත් කරගෙන ඒ පරිසරය තුළ බොහෝ ආගමික ක්‍රියාවන් ආමිෂ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් සිද්ධ කළා. පින්නතුනි ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළා ලෝකයේ මිනිස්යන්ට විපත්ති ආවහම ඒ විපත්ති විඳගන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් විපත්ති විපත්ති හැටියට විඳ ගැනීම දෙක විපත්ති සම්පatti බවට පත් කර ගැනීම. මේ ක්‍රම දෙකෙන් වඩාත් උන්වහන්සේ අගය කළේ විපත්ති සම්පatti බවට පත් කර ගැනීම. මේ මොහොත වන විට ලෝකයේ පුරාම පැතිරෙන මේ කොවිඩ් 19 ව්‍යසනය අපි කවුරුත් දන්නවා. ආර්ථික, සමාජික, සෞඛ්‍ය හැම ක්ෂේත්‍රය තුලම මහා විපත්තිකාරක කාරණයක් වෙලා තියෙනවා. ඒ විපත්තිය ඒ විදිහටම විපත්තියක් හැටියට විඳ ගන්නත් ඕනේ නම් පුළුවන්. හැබැයි අපි කල යුතුව පවතින්නේ එය නොවේ. ඒ විපත්‍ය සම්පත්තියක් බවට පෙරලා ගන්න ඕන. ඔබ දන්නවා මේ වෙනකොට වෙනදාට වඩා බොහෝ දෙනාට මේ ජාතිකත්වයේ පිළිබඳ යම් යම් හැඟීම් ඇති වෙලා අපිට අමතක වුණු බොහෝ දේශීය දේවල් දැන් අපි නැවත අපේ ජීවිතයට ලං කරගන්න හුරු පුරුදු වෙලා නැත්නම් යම්කිසි පෙළඹවීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ආහාර රටාවේ අමතක කරලා පැත්තකට දාලා තිබුණු බොහෝ ආහාර වර්ග දැන් අපි අතර නැවත ගැවසෙනවා. අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල තිබිච්ච අමතක වුණු බොහෝ දේවල් දැන් අපි ආයිමත් ලං කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ අතීත ජතිසිරිත් වල තිබුණු යහපත් ආචාර ධර්ම දැන් අපි නැවතත් ලංකර ගත යුතුයි කියලා අදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලත් එක්ක මේ කාල පරිච්ඡේදය තුළ යම් යම් වැරදි දුරාචාරවල යෙදුණු පුද්ගලයන්ට ඒවයින් ගැලවෙන්න අවකාශ සලැස්සෙන පසුබිමක් ගොඩනැගිලා තියෙනවා. ඒ සියල්ලත් වගේම තවත් වැදගත්ම දේ තමයි නව නිපැයුම් අලුත් අත්හදා බැලීම් සොයා ගැනීම සිදු වෙමින් පවතිනවා රටක් හැටියට ඉදිරියට යන්නට පින්නතුනි අලුත් චින්තනය නැත්තම් නැවත නැවත යහපත් නිවැරදි දේවල් සොයා ගැනීම ඒ වගේම ඒවා සමාජගත කිරීම ඉතාමත්ම වැදගත්. එහෙමනම් මේ සියල්ල හරියට නිවැරදිව කළමනාකරණය කරගත්තොත් මේ ව්‍යසනය ඇති වෙච්ච වෙලාවේ වෙලා තියෙන විපත්තිය සම්පත්තියක් බවට පරිවර්තනය කරගන්න නැත්නම් හරව ගන්න අපට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච අවසනාවන්ත తত্ত্বය අපි කාගේ කාගේ ජීවිතවල හැරවුම් ලක්ෂයක් බවට පත් කරගත යුතුයි. ඒකට අවශ්‍ය කරන කායික මානසික විවේකයක් දැන් ඔබට ලැබිලා. බලන්න මාස එකහමාරක දෙකක වගේ කාලයක ඉඳලා බොහෝ දෙනාට Tamange නිවෙස් වලට වෙලා පවුලේ අනිත් සමාජිකයොත් එක්ක කාලය ගත කරන්න දැන් පරිසරයක් ගොඩනැගිලා. ඔබ දන්නවා මේ දශක දෙකක වගේ කාලයක ඉඳලා අපේ සමාජයේ ගොඩක් අය හරි අවිවේකී ජීවන රටාවකට පෙළඹිලා හිටියා. සමහර විට Tamange ධර්මල්ලු එක්ක ගත කරන්න කාලයක් නැහැ. ඒ විතරක් නෙවෙයි Tamanගේ මව්පියන් ඥාතීන් ගමේ ගම්වැසියන්ට යුතුයකම් ඉටු කරන්න ඒ අය එක්ක සතුටු සාමීචය දෙන්න ඒත් කාලයක් නෑ. යමේ සමිති සමාගම් ආයතන එක්ක ගනුදෙනුවක් කරන්න ඒත් අවස්ථාව නෑ. එච්චර අවශ්‍ය නෑ. Tamange ආගමික සිද්ධාස්ථානයකට යන්නටවත් බොහෝ දෙනාට වෙලාවක් තිබුණේ නෑ. ඒ සමහර බෞද්ධ පින්නතුන්ගෙන් අපි අහනකොට කාලෙකින් දැක්කේ නෑ ඇයි පන්සල පැත්තේවත් ආවේ නැත්තේ මොකද දුන්න උත්තරේ එන්න තියා හාමුදුරනේ හැරෙන්නවත් වෙලාවක් නෑ ඒ තරමට දවසේ වැඩ වැඩි සමහර ගෙවල් වල දරුවන් Tamanගේ පියවරු නැත්තම් මව්වරු දකින්නේ සුමාන ගානකට මාස ගානකට වරයි පාන්දර ගෙදරින් යනකොටත් ඒ ඇත්තු දරුවෝ නිදී එනකොටත් දරුවෝ නිදී කතා කළොත් පින්නතුනි කන්න බොන්නවත් වෙලාවක් නැහැ කිව්වා. Taman වැඩ කරන ආයතනේ නැත්නම් ව්‍යාපාරික ආයතනේ එහෙමත් නැත්නම් කුමක් හෝ තැනක මහා අධික කාර්යබහුල ජීවිතයකට හුරු වෙච්ච අවිවේකී ජීවන රටාවකට බොහෝ දෙනා අනුගත වෙලා හිටියා. දරුවන්ට හිතේ තියෙන දේවල් කියාගන්න මව්පියන් එක්ක අවසරයක් අවකාශයක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ දරුවෝ ගෙවල් ඇතුලේ වෙන වෙන ලෝක ගොඩනගා ගත්තා. ඇතම් තාක්ෂණික උපකරණත් එක්ක. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලයේ බවට පත් වුණා පින්නතුනි කොහොම අගේට තිබුණු යහපත් පෞල් ජීවිත අපේ සුණු විසුණු වෙලා ගියා. දෙමව්පියන්ගේ ඈත් වෙච්ච දරුවන් පිරිසක් බොහෝ විට සමාජගත වුණා. අනිත් අතට දෙමව්පියන්ට අකීකරු දරු පිරිසක් ගොඩ නැගුණා. මේ සියල්ලට එක පැත්තකින් සබාදහම දීපු දඬුවමක් වූ කියලත් හිතෙනවා මේ ඇතිවෙච්ච ව්‍යසනය. ඒ නිසා මේ සියල්ල පිළිබඳව නැවත හිතලා බුද්ධිමත්ව කල්පනා කරලා ජීවිතයේ ඉදිරි හැරවුම් ලක්ෂ්‍ය බවට මේ අවස්ථාවපත් කරගන්න ඕනේ. ඔබ දන්නවා අපේ රටේ තියෙන ඊටාම භයානක ව්‍යසනයක් තමයි මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි. මම හිතන්නේ ඒවට ඇබ්බැහි වෙච්ච තරුණ හෝ වැඩිහිටි පිරිස්වලට <clears throat> ඒ කියන දුරාචාර වලින් අත්මිදෙන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ වගේම මනෝවිද්‍යාවේ කියනවා කෙනෙක් යම් දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒකෙන් අත් මිදෙන්න දින 21ක කාලයක් අවම අවශ්‍යයි. ඒ කියන්නේ මනස තුල සෛලවල සංඝටනයන් ඇති වෙන්නේ දින 21කට වරක් කියලා. යම්කිසි නරක දුසිරිතකට ඇබ්බැහි වෙලා ඒ මත හිටපු කෙනෙකුට ඒකෙන් ඈත් වෙන්න එහෙනම් දැන් හොඳ කාලයක් තියෙනවා. ඇයි? අපේ රටේ සියලු තැබෑරුම්පල් වහලා. ඒ නිසා පින්නතුනි, මේ වැරදි දුරාචාරවලට යම්කිසි විදියකින් පෙළඹිලා හිටිය කෙනෙක් ඉන්නවනම් ඔබ ඔබේ ජීවිතයේ වාග්ය සම්පන්නම අවස්ථාවක් බවට මේ පත් කරගෙන අනිවාර්යෙන් ඒවයින් ඈත් වෙන්න අත්මිදෙන්න අදිස්ථානයක් ඇති කරගන්න මම හිතන්නේ මේ වෙසක් සතියේ ලෞතර බුදුහාමුදුරුව වෙනුවෙන් කරන උත්තම ප්‍රතිපත්තිමය පූජාවක් බවටත් ඒක පත් කරගන්න පුළුවන්. ඒ කරුණ සියල්ලක් මතකයේ තියාගෙන අද මේ දේශනාවේ මූලික මාතෘකාවටම පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ තිකනිපාතේ බරණ්ඩු කියන සූත්‍රය ඇසුරනුයි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව දහම් ගුණ හඳුනා ගැනීම. ඔබ දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බෞද්ධයන් වගේම ආර්ය උත්තමයන් අනුගමනය කළ වැදගත්ම රත්න තුනක් තියෙනවා. රත්න කියලා කියන්නේ මණික් වලට අපට තියෙන වටිනාම මණික් තුන තමයි බුද්ධ ධම්ම සංඝ. ඒ කියන්නේ බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය. මේන් ධර්ම රත්නය නැත්නම් ධර්මයේ නැමැති මැණික මොකද්ද කොයි වගේද කියන එක පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරන්නට ඕන. අපි මේ තුනුරුවන් ඕනතරම් සරණ ගිහින් තියනවා වචනේ. සාමාන්‍යයෙන් බෞද්ධ හැටියට පංචශීලයේ සමාදන් වීමට පෙර අවස්ථා තුනක නවවිධ ආකාරයකින් මේ තුනුරුවන් සරණ යනවා. එතකොට ධර්මයේ සරණ යන ගොඩක් අය ධම්මං සරණං ගච්ඡාමි කියන වචනය භාවිත කරනවා කටින් පිට කරනවා හැබැයි ඒ වචනාර්ථය පිළිබඳව වැටහීම අවබෝධය අඩුයි සමාජයේ මේ ධර්මය කියන්නේ මොකක්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් දෙන්න තියෙන සරලම පිළිතුර තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් පාරමිතා පුරාගෙන ඇවිල්ලා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ සත්‍යය මා ශ්‍රේෂ්ඨ සත්‍යය කියලා මේකට කිව්වේ ඇයි මේ උතුම් සත්‍යයට අභියෝග කළ හැකි වෙනත් දේශනාවක් දර්ශනයක් අදටත් ලෝකේ පහළ වෙලා නැහැ දැන් පින්නතුනි මේ දිනවල රට තුල ලෝකයේ තුල කතාවට ලක්වන මම හිතන්නේ මේ රුදුරු කොරෝනා ව්‍යසනයත් එක්ක ඒ බව සනාත වෙලා තියෙනවා බලන්න ලෝකේ මහා බලවන්ත රටවල් රාජ්‍ය අද බලාගෙන ඉඳිද්දී බිඳ වැටිලා කරන්න බැරි දෙයක් නැහැ මුදල් බලයෙන් එමත් නැත්නම් වෙනත් වෙනත් බලවලින් සම්පූර්ණයෙන්ම ලෝකය Taman සතු කරගන්නව කියලා හිතපු අයට අද අන්ත අසරණ වෙන්න වෙලා. ඒ වගේම අනිත් පැත්තට ගත්තහම නූතන තාක්ෂණයට විද්‍යාවට අභියෝග කරන්න කිසිවෙකුට බෑ කියලා උදම් අනාපු අයට අද අසරණ වෙන්න වෙලා. ඒ සියල්ල එසේ අසරණ වෙනකොට ඒ සියල්ල මත අපට නැවත නැවත සනාත කරවන වැදගත්ම දේ මොකක්ද? ලෝතර බුද්ධ වචනය නැත්නම් මේ ශ්‍රේෂ්ඨ ආර්ය සත්‍ය අකාලිකයි කියන එකයි. අද තත්ත්වය එසේම වළංගුයි කියන එකයි. ඇයි මා එහෙම කියන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා වන්හි සඳහන් කරන මේ සංකත ධර්මතාවයන් දැන් අපේ අස්පනා අපිට පෙන්눔 කරනවා. මේ ලෝකයේ උත්පත්ති ලැබන මිනිස්යන්ට ඒ උපතත් එක්ක උරුම වන දුක ඊ타මත්ම හොඳින් දැන් දෘශ්‍යමාන වෙලා. ව්‍යාධිය, ජරාව, මරණය නිරන්තරවම දැන් අපිට කදිම පාඩම්ගෙන දෙන කරුණ බවටපත් වෙනවා. එහෙනම් පින්නතුනි අපි තේරුම් ගත යුතු වටහා ගත යුතු වටිනාම වැදගත්ම දේ මොකක්ද? සියල්ල වෙනස් වෙන ලෝකේ ලෞතර බුදුහාමුදුරන්ගේ දේශනාව අදටත් වෙනස් නොවි පවතිනවා කියන එකයි. බුදුහාමුදුරම තමන් වහන්සේගේ ධර්මය පිළිබඳව ඊටාම වැදගත් විග්‍රහයක් කරනවා එක්තරා අවස්ථාවක මහමුහුද උපමා කරගෙන. වහන්සේ තමන්ගේ ආර්ය ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ මහණෙනි මගේ ධර්මය මහා සාගරයට මා උපමා කරනවා. ඇයි වහන්සේ එහෙම දේශනා කළේ? දැන් බලන්න කෙනෙක් මුහුදක් බලන්න ගියාම ඒ මුහුද කියලා දකින්නේ මොකක්ද? මුහුදේ මතු පිටින් පේන ජලකඳ. ඒ ජලකඳ මත නැගෙන රළපෙළ. ඒ රළපෙළ ඇවිල්ලා වදින වැලි තලාව. අපි කියනවා වෙරළ. ඒ වෙරළේ තැන තැන තියෙන ඔය සිප්පි කටු එහෙමත් නැත්නම් ගහගෙන ආපු වෙන අපද්‍රව්‍ය වගේ දේවල්. මේ සියල්ල දැකලා කෙනෙක් හිතනවා මම මුහුද දැක්ක කියලා. පින්නතුනි හැබැයි ඒ මුහුදේ සාගර පතුලේ සැඟවිලා තියෙන සමහර විට මුතු, පබළු වෙනත් වටිනා දේවල් කිසි දෙයක් අපි දැකලා නැහැ. ඒ සාගර පතුලේ ඉන්න විසිතුරු මසුන් අපි දැකලා නැහැ. ඒ තියෙන වෙනත් ජලජ සාක ඒ කිසි දෙයක් අපි දැකලා නැහැ. හැබැයි බාහිරින් මතු පිටින් දැක්ක ජලකඳ හා අර වෙරළ රළ තීරය මුහුද කියලා හිතාගෙන අපි බලලා ඇවිල්ලා තියෙනවා. හොඳට වටහා ගත යුතුයි බුදුහාමුදුරුවෝ මේ උපමාව ගත්තේ සාගරයට උපමා කරලා මේ ධර්මයක් සාගරය වගේ කියලා මොකවත් නිසා නෙවෙයි. යම් කිසි කෙනෙක් සූත්‍රයක් දෙකක් ගාථා කිහිපයක් එහෙම නැත්නම් ඔය කියවෙන ජාතක කතා ආදී කතා ප්‍රවෘත්ති කීපයක් දැනගත් පමණින් හිතනමනම් මම ධර්මය දන්න ධර්මය දැක්ක කෙනෙක් කියලා ඒක අර මුහුද ළඟට ඉතන වෙරළට ගිහිල්ලා මුහුද මතු පිටින් දැකලා රවටුණා වගේ රැවටීමක් මුහුදේ විසිතුරු බව දකින්නට මුහුද තුලට ගමන් කරන්න ඕන වගේම ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය දකින්නට නම් ටික ටික ධර්මයේ තුලට කිමිදෙන්න ඕන. ඒ කියන්නේ ධර්මයේ තව තව පරිශීලනය කරන්නට ඕන. වරක් ලෝතර බුදුහාමුදුරුවෝ ඒ නිසාම තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි මගේ මේ ධර්මය මහා මේරු පර්වතය වගේ නම් ඔබලා දන්නේ මා අතට ගත්ත මේ පුංචි පස්පිඩ තරම් tikai කියලා නියපිටින් ගත්ත පස්පිඩ ශ්‍රාවකයන්ට පෙන්නනවා. ඒ කවුද? ශ්‍රේෂ්ඨ ආර්ය උත්තමයන් වහන්සේලාට. එවැනි සසර දුක් අවසන් කළ උත්තමයන් වහන්සේලා පවා බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ධර්මයෙන් දැනගත්තේ ටිකනම් පින්නතුනි අපි ගැන කිනම් කතාද අන්න ඒ නිසා මේ ධර්මය නිතර පරිශීලනය කළ යුතුයි නිතර ධර්මයේ ගැඹුරු තැන් සොයා යා යුතුමයි ධර්මයේ මනවින් වටහා ගන්න මේ ධර්මයේ ಗುಣ කියවෙන අපි දන්න ඊටාම ජනප්‍රිය ගාථාව තමයි සාක්ඛාත් සාක්කාතු භගවතා කියන ගාථාව. මේ ගාථාවේ කියවෙනව පින්නතුනි ධර්මයේ ප්‍රධාන ගුණ හයක්. මම මුලින්ම කැමති ඔබගේ අවධානය යොමු කරන්න අන්න ඒ ගුණ හය මොන වගේද නැත්නම් ඒ ගුණ ධර්මයේ පිහිටන්නේ කොහොමද කියලා. පළවෙනි ගුණය තමයි ස්වාක්ඛාත ගුණය. ඇයි මේ ධර්මයට ස්වාක්ඛාත ගුණය තියෙනවයි කියලා බුදුහාමුදුරු දේශනා කළේ. බුදුහාමුදුරු මේ ධර්මය දේශනා කළේ මුල මැද අග පරිපූර්ණ විදියට ඊටාම මනවින්. උන්වහන්සේ දේශනා කළ ඒ දේශනාවේ සැක තැන් තියාගන්න කිසිම අවකාශයක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙකුට මේ මෙසේ නොවේ මේට වඩා වෙනස් වූ මෙවැනි ධර්මයක් තියෙනවා කියලා අභියෝග කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. වහන්සේ අර මා මුලින් මාත්‍රිකා කළ සූත්‍ර පාඨයේ සඳහන් වන පරිදිම කියනවා නම් සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං කියන ගුණාංග ටික ඇතුළත් වන විදියටයි මේ ධර්මයේ දේශනා කළේ. එනිසා මනවින් දෙසු නිසා මේ ධර්මයට කිව්වා ස්වාක්ඛාත ගුණය තියෙනවා කියලා. ඒ වගේම දෙවෙනි ගුණය තමයි සම්දිත්තික ගුණය. මේ සම්දිත්තික කියන වචනයට දෙනව පින්නතුනි අර්ථ කිහිපයක්. එකක් තමයි කෙලෙස් සංසිඳන තරමටම තමාට සුවය ගෙන දෙන නිසා ධර්මයට සම්දිත්තිකයි කියලා කිව්වා. ඒ කියන්නේ මේ ලෝකයේ මිනිසුන් පෙළෙන ප්‍රධාන ක්ලේශ ධර්ම තුනක් තියෙනවා. අපි ඒකට කියනවා ලෝභ, ද්වේෂ, මෝහ. මේ කියන බරපතල කෙලෙස් මූලයන් යම් කෙනෙක් සංසිඳව ගන්න උත්සාහ කරනවද ඒ උත්සාහ කරන කෙනාට මේ ධර්මය අත්‍යවශ්‍යයි එතකොට මේ ධර්මයේ යම් කිසි කෙනෙක් කෙලෙස් සිඳින්නට ඒ ධර්ම උපයෝගී කරගත්තොත් ඒ සිඳන තරමට තමන්ට එහි සුවය ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ධර්මයට සම්දිත්තිකයි කියලා කිව්වා. ඊළඟට දෙවෙනි එක තමයි තම නුවණින්ම අවබෝධ කරගත යුතු නිසා මේ ධර්මයට කිව්වා සම්දිත්තික ගුණය තියෙනවා කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව උනත් බුදුහාමුදුරුවන්ට පුජ්‍යලේකුට බලහත්කාරයෙන් මේක වටහා දෙන්න බෑ. Taman වටහා ගැනීමේ නුවණ ඒකට පාවිච්චි කරන්න ඕන. තුන්වෙනි සම්දිත්තික ගුණයට අයිති වන කාරණය තමයි මේක තමාටම අත්දකින්න පුළුවන් ධර්මයක්. ඒ කියන්නේ අත්දැකීම තුළින් තමන්ටම අත්විඳින්න පුළුවන් ඒ නිසා සම්දිත්තිකයි කියලා මේ ධර්මයට කිව්වා. ඊළඟට තුන්වෙනි ධර්මයේ ගුණය හැටියට ඒ ගාථාල් විස්තර කරන්නේ අකාලික ගුණය. දැන් ගොඩක් අය මේ අකාලික කියන වචනය විස්තර කරනකොට කියනවා තුන් කාලයටම අයිති කියලා. එහෙමත් නැත්නම් අතීත වර්තමාන අනාගත කියන සියලු කාලවලට ගැලපෙන කියලා. ලෝතර ශ්‍රී සත්‍ය ධර්මයේ තුන් කාලයටම ගැලපෙනවා කියන එකට කිසිම වාදයක් නැහැ. නමුත් මෙතන අකාලික ගුණයෙන් ගුණය යයි කියලා බුදුහාමුදුරු දේශනා කළේ ඕනම කෙනෙකුට මේ ධර්මය යම් කිසි විදියකින් සේවයක් සේවනය කරනවා නම් ඒ විපාකයේ මෙලවදීම අත්කරගත හැකි නිසායි. මොකද්ද මෙලවදීම අත්කර ගන්නවා කියලා කියන්නේ? දැන් පින්නතුනි සමහර කරුණු කාරණා තියනවා අපි කලකී මොහොතේම අපට අත්දකින්න අත්විඳින්න බෑ. නැත්තම් ප්‍රතිඵල ලබන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ධර්මයෙන් විස්තර කරන කර්ම සංකල්පය අරගෙන බලමු. එතකොට යම් යම් පුද්ගලයෝ කුසල හා අකුසල වශයෙන් කරන කර්ම ඒ පුද්ගලයාට මෙලවදිත් විපාක දෙන්න පුළුවන් වෙන භවයකත් විපාක දෙන්න පුළුවන්. දැන් බුද්ධ දේශනාවෙම කියනවනේ අවස්ථා හතරක විපාකෙන්න පුළුවන්. නමුත් ධර්මය යම්කිසි කෙනෙක් හරියට පරිහරණය කළොත් ඒ තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් අනිවාර්යයෙන්ම මෙලවදීම ඒ ප්‍රතිඵල අත්විඳින්නට හැකියාව ලැබෙනවා ඒ නිසා කාලික ගුණයෙන් යුක්තයි හතරවෙනි දහම් ගුණය හැටියට ඒ සූත්‍ර පාඨයේ විස්තර කරනවා මුල මැද අග පරිපූර්ණව බුදුහාමුදුරුවෝ ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකි පරිදි දේශනා කරපු නිසා ඒ කියන්නේ ඒහි පස්සික ගුණය ධර්මයේ තියෙනවා. අපි ඔකට සරලව කියනවා ඇවිත් බැලීමේ හැකියාව තියෙනවා. එදා බුදුහාමුදුරුවෝ පහළ වුණු ඉන්දියානු සමාජය තුල පින්නතුනි වදන්නව තවත් විවිධ ආගම් තිබුණා. ඒ බොහෝ ආගමිකයන් Tamange මතවාද දර්ශන ඉදිරිපත් කළේ කොහොමද? Taman පමණක් හරි අන්‍ය මතවාද නැත්නම් දර්ශන සියල්ලම වැරදි. ලෝතර බුදුහාමුදුරුවෝ ළඟට අන්‍ය ආගමිකයෝ ඇවිල්ලා බණ අහලා ඇසූ පමණින් බුද්ධ ශ්‍රාවකයෝ වෙන්න උත්සාහ කරපු අවස්ථා තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ ඇත්ත වැළැක්වුවා. ඇයි වැළැක්වුවේ? කලබල වෙන්න එපා. මානවකය ඔබ තව තවත් මේ ධර්මය අත්දකින්න තව තවත් මේ ධර්මය පිළිබඳ විමසන්න දැන් බලන්න අර කාලාම සූත්‍රයේදී කාලාමයන්ටත් බුදුහාමුදුරෝ ඔය කාරණේමයි දේශනා කළේ ක්‍රම එකකට නෙවෙයි ගණනාවකට මේ ධර්මය පිළිබඳව විමසීමට ලක් කරන්නට ශ්‍රාවකයන්ට අවස්ථාව දුන්නා ඒ නිසා මේ ධර්මය ඒහි පස්සික ගුණයෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. ඊළඟට පස්වෙනි ගුණය තමයි ඕපනයික ගුණය. තමාම අවබෝධ කරගත යුතු හේයින් මේ ධර්මය ඕපනයිකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඇයි තමාම අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කළේ? බුදුහාමුදුරම ශ්‍රාවකයන්ට දේශනා කළා මහණෙනි මට නිවනට යන මඟ පෙන්වන්න පුළුවන් හැබැයි නිවනට පමුණුවන්න බෑ දැන් බලන්න බුදුහාමුදුරන්ගේම ඥාතිවරය වෙච්ච දේවදත්ත හාමුදුරුව උන්වහන්සේ වැඩ හිටිය පන්සල්වලම වැඩ හිටියා හැබැයි ආර්ය මාර්ගයේ ඔහුට නිවන කරා ගමන් කරන්න බැරි වුණා එහෙමනම් ඒ මොකද Taman අවබෝධ කර නොගත්තොත් මැනවි වෙන කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරවල දීමේ හැකියාව නැති නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණයයි හයවෙනි ගුණය හැටියට දක්වන්නේ. ඒ ගුණය මොකක්ද? මේක ප්‍රඥාවන්තයින් විසින්ම දකින ප්‍රඥාවන්තයින් විසින්ම වටහා ගන්නා ශ්‍රේෂ්ඨ ධර්මයක් වන නිසා. එහෙමනම් පින්නතුනි මේ ධර්මය ලෝතර බුදුහාමුදුරම දේශනා කළ පරිදි හැමෝටම එක හා සමානව ප්‍රතිඵල ලැබිය හැකි දෙයක් නෙවෙයි. ඒ බව උන්වහන්සේ ඉතාමත්ම හොඳින් තවදුරටත් පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ එන අනුරුද්ධ සූත්‍රයේදී. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකේ මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නා 8 දෙනෙක් ඉන්නම කියලා. ඒ කියන්නේ 8 දෙනෙක් ඉන්නකොට ප්‍රතිඵල ගන්න ප්‍රතිඵලගත නොහැකි 8 දෙනෙක් ඉන්නවා කියලා අපි තේරුම් ගත යුතුයි. කවුද ඒ පිරිස? පළවෙනි පිරිස තමයි අප්පත් අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස ඒ කියන්නේ අල්පේච්ඡ ගති ඇති අයට ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන් ධනෙන් මත්වෙච්ච බලයෙන් කුලයෙන් මත්වෙච්ච අයතනම් ධර්මයේ ප්‍රතිඵල ලබන්න බෑ. දැන් බලන්න සමාජී ඕනතරම් අපි දකිනවා. විවිධ විදියට ධනකාමයෙන් බලකාමයෙන් මත්වෙච්ච පුද්ගලයෝ ධර්මයේ පිළිබඳව කිසිදු වැටහීමක් නැතුව ධර්මයේ හතුරෙක් හැටියට සලකමින් ජීවත් වන ආකාරය. ඇතැම් විට ධර්ම කරුණු ඒ ඇත්තන්ට කියන්න වටහා දෙන්න උත්සාහ කළොත් ඒ අය හතුරන් හැටියට අසත්පුරුෂයන් හැටියට සලකන තරම් ඒ අය ධනෙන් මත් වෙලා තියෙනවා. අල්පේච්ඡ ගුණ තියෙන ඇත්තන්ට මේ ධර්මයේ පිළිබඳ වැටහීම ළඟා කරගන්න පහසුයි කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. දෙවෙනි පිරිස තමයි සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස සතුටින් ජීවත් වෙන කෙනෙකුට මේ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් නිතරම අසතුටින් අසන්තෝෂයෙන් ඉන්න ඇත්තන්ට ධර්මයේ ප්‍රතිඵල ලබන්නට බෑ මෙතන සතුට කියලා කිව්වේ මොකක්ද සමාජයේ පුද්ගලයෝ ඒ ඒ මොහොතට ලබන తాවකාලික සතුට යයි හැඟෙන දේවල් නෙවෙයි මානසික සැහැල්ලු බව හිතේ ඇතිවන විට තමයි පින්නතුනි සැබෑ සතුට ජීවිතයට ලං කරගන්න පුළුවන්. ඒ මානසික සැහැල්ලු බව තියලා කෙනාට විතරයි ධර්මය හරියට අවබෝධ කරගන්නත් පුළුවන්. බුදුහාඳුරෝ වරක් දේශනා කළා යම්කිසි දැම්මකට තීන්ත ආලේප කරන්න ඕන නම් ඒ කියන්නේ සායම් කවන්න ඕනේ නම් එහි තියෙන දියසෙවිල ආදිය පාසි ආදිය ගලවල ඉවත් කරන්න ඕන මුලින්. ඒ දියසෙවල පාසි තියෙද්දී කොච්චර ඒ විත්තියේ සායම් ගල්වන්න උත්සාහ කළත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ හිතේ නිතරම අසන්තෝෂ ගති තියෙන කෙලස් වරිත පුද්ගලයෝ මේ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්නේ නැහැ. සතුටු සැහැල්ලු බව ධර්මයේ දකින්නට අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. පවිචිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස කියලා ඒ සූත්‍රයේ ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා. ඒ කියන්නේ විවේකයේ කැමැති ඒ විවේක සුවය අත්විඳින අයට ධර්මයේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. එහෙම නැතුව අවිවේකී ජීවිත ගත කරන <clears throat> අද අපි කියන විදිහට නම් අධික කාර්යබහුල වැඩ වැඩි පුද්ගලයන්ටත් මේ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්න බෑ. අද සමාජයේ පින්නතුනි ගොඩක් දෙනා ඒකනේ කියන්නේ බණත් අහන්න ඕන හැබැයි වෙලාවක් නෑ. අන්න බලන්න අවිවේකී සංගණිකාරාම පුජ්‍යලියෝ ඒ ධර්මයේ ඈත් වෙලා තියෙන හැටි. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා ආරද්ධ විරියස්සායස්ස ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස නොපසුබට වීරය වඩන උත්තමයන්ට පුජ්‍යලයන්ට මේ ධර්මයේ ප්‍රතිඵල ළඟා කර ගන්නට පුළුවන්කම ලැබෙනවා හැබැයි කුසීතව අලසව හැකුළුණු මනසින් ක්‍රියා කරන පුජ්‍යලයන්ට මේ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්න බෑ දැන් බලන්න සමාජයේ ඇතැම් අය බන අහන තැන්වලදී පවා අලසව කුසීතව ක්‍රියා කරනවා නම් ඒ ඇයිටි ධර්මයේ කොච්චර අහනව වගේ පින්නුවත් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා නිතරම නොකසුබස්නා උත්සාහය වීරය කියන්නට ඕන. හැබැයි ඒ වීරය කාම සම්පත් ලං කරගන්න නෙමෙයි. ටිකෙන් ටික ඒවයින් ඈත් වෙන්නට කරන වීරයක් වෙන්නම ඕන. ඊළඟ කාරණේ හැටියට දේශනා කළේ උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්සිතස්ස. ඒ කියන්නේ නිතරම එළවාගත් සිහිනුවන ඇති අයට මේ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. කලබල සැලෙන සිත් ඇති අයට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්නට බෑ. දියෙන් ගොඩගත් මාළුවෙක් වගේ නිතරම චංචලව ගැහෙන සිතුවිලි තියෙන පුද්ගලයෝ ඒ ධර්මයේ ප්‍රතිඵල අත්විඳින්නේ නැහැ කියලා බුදුහාඳුරෝ දේශනා කළා. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස සිතේ සමාධිය වඩන පුද්ගලයන්ට මේ ධර්මයේ ප්‍රතිඵල ප්‍රයෝජන ඕන තරම් අත්විඳින්න පුළුවන් හැබැයි නිතරම සමාධියක් නැති චංචල මනසින් ක්‍රියා කරන කෙලෙස් බරිත පුද්ගලයන්ට මේ ධර්මයේ ප්‍රතිඵල ප්‍රයෝජන අත්විඳින්නට බෑ අවසාන කාරණේ හැටියට පෙන්වන්නේ අනුරුද්ධ සූත්‍රයේ පඤ්ඤාවන්තස්ස ඥායන් ධම්මෝ නහයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා මා දේශනා කළේ දුප්පඤ්ඤ එහෙමත් නැත්නම් මනස මෙහෙයවන්නට හැකියාව නැති ඒ කියන්නේ මෝඩ පුද්ගලයන්ට මේ ධර්මයෙන් ඇති ඵලයක් ප්‍රයෝජනයක් නැහැ දැන් ඔබට පැහැදිලි මේ ධර්මය කොයි වගේද කියන එක වගේම මේ ධර්මයේ ප්‍රතිඵල ප්‍රයෝජන ගත හැකි පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳව අපි මේ ධර්මයේ ප්‍රයෝජන ගත හැකි පුද්ගලයන් බවට මුලින්පත් විය යුතුයි. එහෙම නැතුව කොච්චර ධර්මයේ ඇහුවත් කොච්චර ධර්මයේ තුල නොඑක් විට විදාකාර කරුණු කාරණා සාකච්ඡා කළත් ඒ ධර්මයේ ප්‍රතිඵල ප්‍රයෝජන ජීවිතයට අත්විඳ ගන්න බැරි වෙනවා. මේ ධර්මය ඒ තරම්ම ජීවිතයට ලං කරගත යුත්තේ ඇයි? පින්නතුනි බෞද්ධයන් හැටියට සත්පුරුෂයන් හැටියට අපි ප්‍රාර්ථනා කරන ශ්‍රේෂ්ඨතම ඵලය තමයි උත්තරීතර නිර්වාණය. ඒ නිර්වාණය සොයා යන ගමනේ පළවෙනි ඵලය තමයි සෝවාන් ඵලය. සෝවන් ඵලයට පත් වෙන්නට නම් සෝතාපට්ටි අංග කියන දේවල් කෙනෙක් සම්පූර්ණ කරන්න ඕන. ඒ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. ඒ කියන්නේ ධර්මයේ ඇසීම. තුන්වෙනි එක තමයි යෝනිසෝ මානසිකාරය. හොඳ සිහි කල්පනාවෙන් ක්‍රියා කිරීම. හතරවෙනි එක තමයි ධම්මානුධම්ම පටිපන්න ජීවිතය. දැන් කියපු காரணා හතරේ බලන්න සද්ධර්ම ශ්‍රවණය ඍජුවම ඇතුළත් කරක් තියෙනවා. මේ සද්ධර්ම ශ්‍රවණය තුලින් තමයි අනික් කාරණා තුන කෙනෙකුට සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය කරන්නට නම් සත්පුරුෂය හඳුනා ගන්න ඕන. සත්පුරුෂය හඳුනගන්න හැකියාවක් තියෙන්නේ ධර්මය දන්න පුජ්‍යලයාටයි. ඇයි? ධර්මය තුල තමයි සත්පුරුෂ ගුණ විස්තර කරන්නේ. ඊළඟට යෝනිසෝ මනසිකාරයක් සෝතාපන්න ගුණයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනස සිහිනුවන මනස සිහිනුවන පිහිටුවා ගැනීමේ හැකියාව තියෙන්නේ ධර්මය සේවනය කරන පුජ්‍යලයන්ටයි. ඊළඟට ධම්මානුධම්ම පටිපන්න භාවය ඊළඟ සෝතාපන්න ගුණය. මේ ගුණය පැහැදිලිවම ධර්මය නොදන්නා කෙනෙකුට ගොඩනගා ගන්න බෑ. ධාර්මික ජීවන චර්යාවකට කුජලෙක් පෙළඹෙන්නේ ධර්මය හරියට වටහාගත් නුවණ තියෙනවා නම් පමණයි. එහෙනම් මේ ධර්මය කුජල ජීවිතයේ ලෞකිකව වගේම ලෝකෝත්තරයෙන් ප්‍රාර්ථනා කරන උත්තරීතර නිවන අවබෝධ කරගන්නට අනිවාර්යයෙන්ම සේවනය කළ යුතුමයි. එහෙනම් ධර්මයේ ಗುಣ දැනගෙන ඒ ධර්මයේ ශ්‍රේවණය කරලා ජීවිත සාර්ථකත්වයක් ළඟා කරගන්නට මේ වෙසක් සතියේ ඔබට දැඩි අදිස්ථානයක් හිත තුල මනස තුල ඇති කරගන්නට හැකියාව තියෙනවා. එහෙමනම් ඒ කියන සියලු ගුණාංග සම්පූර්ණ කරගන්න මේ ධර්මය කොයි වගේද කියන එක පිළිබඳ හොඳින් වටහාගෙන ක්‍රියා කළ යුතුමයි. ඒ කියන්නේ මේ ධර්මයේ ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කළේ අපට දෙලව ජීවිත සාධනය උදෙසායි දෙලව ජීවිතය යහපත් කර ගැනීම උදෙසායි එහෙම නැතුව ධර්මය කරපින්නාගෙන යන දෙයක් බවට ඒ කියන්නේ කරගහගෙන තවත් තැනකට ගෙන යන දෙයක් බවට පත් කරගත යුතු දෙයක් නෙවෙයි Tamanගේ නුවණින් හොඳින් වටහාගෙන අවබෝධ කරගෙන ඒකට අනුකූලව ජීවිතය සකස් කර ගැනීම. ඒ කියන්නේ ධර්මයට අනුව Tamanගේ ජීවිතය යහපත්ව ගොඩනගා ගැනීමෙන් පමණයි ධර්මයේ සැබෑ ප්‍රතිඵල අත්විඳින්නට අපට හැකියාව ලැබෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ වෙසක් සතියේ ඒ සඳහා ඔබ සියලු දෙනාම සිතුවිලි තුල යහපත් පෙරලියක් ඇති කරගන්නට Tamanගේ ජීවිතේ ඊ타මත්ම වටිනා යහපත් හැරවුම් ලක්ෂයක් බවට මේ දිනයපත් කරගන්නට අදිස්ථානය ඇති කරගනිමු. ඒ සඳහා ඔබට කායික ශක්තිය මානසික ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ තමන් නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන්ට හිතවතුන්ට මේ උදාරතර පින්කමේ පින්බලය අනුමෝදන් වේවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දීපිදු විරෝධාරණ විරුවන්ට ලෝකය හැමුවේ පවතින මේ රුදුරු කොරෝනා විසණින් මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජීවිත ලෝකයේ අහිමි වෙලා තියෙනවා. ඒ සියලු දෙනාටමත් උතුම් වූ නිවනේ සැනසීම සඳහා මේ උදාරතර පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ යසීසුර වර්ධනය වේවා දායකත්වයේ දැක්වූ පින්නතුන්ගේ යහපත් තරමුණු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා රටට වගේම ලෝකයට මේ මොහොත වන විට ඇති වී තියෙන මේ විපත්තිකාරක තත්වයන්ගෙන් අත් මිදෙන්නට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියෝ දනිවලින්ම සැනසෙත්වා කියලා නැවතත් සාදු කියමු සාදු අවසාන වශයෙන් උදාර පින්කමේ පින් බලය මේ පින්කමේ අද දින දායකත්වය දැක්වූ පින්වත් සියලු දෙනාටමත් ඒ පවුල්වල ඇත්තන්ටත් ඒ වගේම ශ්‍රී ලංකා අග්‍රාමීදුල සංස්ථාවේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටම ඒ වගේම මේ මොහොත වෙන විට අපේ රටේ මේ කොරෝනා වසනයෙන් ජනතාව ගලවා ගන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන රටේ ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඇතුළු සියලුම වගකීමේතු ක්‍රියාධරයන් හැමෝටම විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ විරෝධාර රණවිරුව ඒත් එක්කම වෛද්‍ය ශාස්ත්‍රයේ ඒ නිරත වන සියලුම වෛද්‍යවරුන් හෙද හෙද කාර්ය මණ්ඩල අවශේෂ කාර්ය මණ්ඩලවල සියලු දෙනාට නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා උතුම් නිවනේ සැනසීමට මේ පින ඒකාන්ත කුසලයක්ම වේවා කියලා සාදු කියමු සාදු සාදු සාදු දෙවියන්ට පින් දෙමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා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 වෙසක් සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා මහා දේවී පිරිවෙණි නියෝජ්‍ය පරිවිනාධිපති කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලී ගරුණේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගුම්බද්දල දමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මේපත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසීවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සේම උන්වහන්සේ ඇති දෙඩිකලා වූ ගුරු මාපියන්ටත් මුළු දේවස්තමයන් වහන්සේලා ඇතුළු සිල් දෙනාටමත් උන්වහන්සේගේ පුණ්‍යානුමෝදනාව සිදු වේවා. ආශිර්වාදයක් වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා කැපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඉතින් අවසන් මොහොතකින් මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් ජාතික ගුවන්විදුලිය විසක් සතිය නිමිති කරගෙන ආගමික අංශය සංවිධානය කරන්නට ලැබුණු සතියේ ධර්ම සභා මණ්ඩපය. අදත් සූදානමින් කෞරුණීය දේශකයන් වහන්සේ සමග කටිකාචාර්ය පී වීරතුංග මහත්මයා සූදානමින් සිටිනවා ධම් සභා මණ්ඩපයේදී ඔබව හමුවන්නට. ධර්මයේ ඇසුරු කරගෙන ජීවිතය යාපත් කරගන්නේ කෙසේද? ධම්මෝ හවිරක්කති ධම්මචාරි. ධර්මයේ දෙන්නා ධර්මයෙන්ම ආරක්ෂා කරන්නේ කෙසේද යන්න දැනගන්නට ඔබට පුළුවන් ධර්ම සාකච්ඡා මණ්ඩපයේදී කරුණු අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙමින් අපි හමු වෙමු තවත් සුළු මොහොතකින් දම්සභා මණ්ඩපයේදී සම්බන්ධතාවයේ සදේශීය සේවා සම්බන්ධතාවයේදී සිටින ගාමිණී මිරින්ගේ සොයන වේදිකාන්නේ ඔබට සියලු දෙනා